කරන කරන දේ වැරදුනානේ. වායේ වැය ඉදිරිපත් වුණා. ඔකෝම ගලවලා ගලවලා දවසෙන් දවස දැම්මා. අන්තිමට අය වැය විතරයි ඉතිරි. ඒගොල්ලන් කිව්වා අලුත් නාඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. ඒකෙත් අලුත් නෑ. දැන් පරණ එකම විතරයි. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වා. ඉතින් කිසිම දෙයක් එන්න එන්න බඩු මිල වැඩි වෙනවා. ඉතින් ලොකු ගිනි කන්දක් උඩ ඉන්නේ කියන්නේ. ඊට පස්සේ ගොවීන් ඔක්කොම පාරට බහලා පොල් ගහනවා. දැන් ඉස්සර පොල් ගහන්න පටන් ගත්තා. අපි දැන් බලනකොට පාරේ දොස්තරලත් පොල් ගහනවා. ගොවියෙක් පොල් ගහනවා. ඒ කවුද දැන් පාරට බහලා නැති කියලා කියන්නේ. හැම එක්කෙනාම පාරට බහලා ආණ්ඩුවට විරුද්ධ. මේ වගේ ආණ්ඩුවක් මමත් අවුරුදු 35ක් දේශපාලනයේ ආසන සංවිධායකවරයෙක් ඇතුළේ ඉන්නවා. අවුරුදු 23ක් මම පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ වගේ ආණ්ඩුවක් නම් ජීවිත කාලෙදිම දැක්කෙත් නැහැ, කනට ඇහුවෙත්